නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස තතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අපපටියත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බ ධම්මේසු අපපටියත ඥානචාරස්ස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 උතුම් වූ භාගතුන් වහන්සේ ජේතවනයේහි වාසය කරන සමයෙහි එක්තරා පාසකෙක් ආරම්භයා මෙන්න මේ උරග പ്രേත වස්තුව දේශනා කරනවා සවත් නුවර එක්තරා උපාසකෙක්ගේ පුතෙක් මරණයටපත් වෙනවා ඔහු පුතාගේ මරණය හේතුවෙන් බලවත් ශෝකයකට පත් වෙලා ශෝකයේ පරිදේවේ යනාදී තත්ත්වයන්ට පත් වෙලා ශෝකය කියලා කියන්නේ හිතින් දුක් වීම පරිදේවේ කියලා කියන්නේ වචනෙන් කිය කිය දුක් වීම නම් වූ තත්ත්වයන්ට පත් වෙලා gederin එහෙම නැත්නම් තමන්ගේ නිවසින් පිටතට යන්න අසමත් වෙලා කිසිම කර්මාන්තයක් කරන්න බැරුව තමන්ගේ ගෙදරදීම නැත්නම් තමන්ගේ නිවසේදීම ඒ ශෝකයෙන් භරිත වාසය කරන්න යෙදෙනවා. තමාගේ පුතා නැතිවීම හේතුවෙන්. ඉන්පසු භාගතුන් වහන්සේ පෙරවරුවේහි මහා කරුණා සමාපත්තියට සමවැදී බුදු ඇසින් බුද්ධ චක්‍රයෙන් ලෝකය බලලා ඒ උපාසකයා දැකලා පෙරවරුවේහි සිවුරු හැඳ පෙරව පාත්‍රගෙන ඒ උපාසකයාගේ නිවස කරා එළඹෙනවා. ඒ උපාසකයාත් භාගතුන් වහන්සේ පැමිණි බව දැනගෙන භාගතුන් වහන්සේ වැඩම කර ඇති බව දැනගෙන ශීඝ්‍රයෙන් නැගිටලා පෙරමගට ගොස් පාත්‍රය ලබාගෙන කියන පාත්‍රය අතින්ගෙන ගෙදරට භාගතුන් වහන්සේ වඩම්මවල ආසනයක් පනවල භාගතුන් වහන්සේට ගෞරව දක්වලා පැත්තකට වෙලා වාඩි වෙනවා. භාගතුන් වහන්සේ උපාසකයන් අහනවා "කිං උපාසක ශෝක පරිතෝ විය දිස්සති?" උපාසක කිමෙක්ද මේ ශෝකයෙන් භරිත වෙලා වගේ පේන්නේ? ආම භගවා එසේ භාගතුන් වහන්සේ පියෝ මේ පුත්තෝ කාලකතෝ මාගේ ප්‍රිය වූ පුත්‍රයා කාලක්‍රියා කළා. තේනාහං සෝචාමි. එම නිසා මම ශෝක කරමි. ඉන්පසු භාගතුන් වහන්සේ මේ ශෝකය නැති කිරීම පිණිස උරග ජාතකය දේශනා කර වදාරනවා. අතීතේ කාසී නම් රටේ බරණැස නම් නගරයේ ධර්මපාල නම් බ්‍රාහ්මණ කුලයක් වාසය කළා. එහි බ්‍රාහ්මණයාද බ්‍රාහ්මණියද පුත්‍රයාද දුවද ලේලියද දාසියද කියන මෙන්න මේ ජනතාව වාසය කරා 6 දෙනෙක් මේ සියල්ලෝම මරණානුස්සති භාවනාව වඩමින් සිටියා යම් කිසි කෙනෙක් ගෙයින් නික්මෙනවා නම් ඔහු අනික් ජනතාවට අවවාද කරලා අපේක්ෂාවකින් තොරව නික්මෙනවා. එක දවසක් බ්‍රාහ්මණයා පුත්‍රයාත් සමග ගෙයින් නික්මෙනවා. තමන්ගේ කුඹරට ගොස් සී සෑම් පිණිස. පුත්‍රයා වියලි තුන කාෂ්ටයක් අදින්න ගිහිල්ලා එතන හිටපු කළු සර්පෙක් වෘක්ෂ මූලයක තිබුණ යම් සිදුරකින් නික්මිලා ඒ බ්‍රාහ්මණයාගේ පුතාට දෂ්ට කරනවා. දෂ්ට කරාම විසවේගයෙන් මුර්ජිත සිහි මුර්ජා වෙලා එතනම ඇදගෙන වැටෙනවා. එතනම ඇදගෙන වැටලා කාලක්‍රියා කරනවා. මේ පුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදිලා ඔහු තමන් කොහොමද මෙතෙන්ට පැමිණියේ කියලා ආවර්ජනය කරලා බලනවා. මේ අතරේ බ්‍රාහ්මණයා පුතා මල බව දැකලා ඒ කර්මාන්ත කරන ප්‍රදේශයේ කියන්නේ සීසාන ප්‍රදේශයේ සමීපයෙන් ගමන් කරපු එක්තරා පුරුෂයෙකුට කතා කරලා කියනවා මිත්‍රයා මගේ ගෙදරට ගිහිල්ලා බ්‍රාහ්මණියට මෙන්න මෙහෙම කියන්න. ගෙදර බ්‍රාහ්මණීද මෙහෙම කියන්නේ. ස්නානය කොට පිරිසිදු වස්ත්‍ර හැඳ එක බත් මුලක් රැගෙන සුවඳ මල් රැගෙන ඉක්මනට පැමිණෙන්න කියලා කියනවා. ඒ පුරුෂයා ගිහිල්ලා ඒ ගෙදරට ගිහිල්ලා මේ පණිවිඩය කියනවා. මේ පණිවිඩය කිව්වහම ඒ ගෙදර ජනතාවත් මේ විදියටම කරනවා. ඔව් ස්නානය කරලා පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන එක බත් මුලක් අරගෙන සුවඳ මල් අරගෙන ඉක්මනින් පැමිණෙනවා. බ්‍රාහ්මණයාත් ස්නානය කරලා ඒ ගినాපු ආහාරය වළඳලා සුවඳ ආදී දේවල් තමන් පරිභෝජනය කරලා තමන් සුවඳ මල් වලින් සැරසිලා අන්‍ය පිරිසත් එක්ක එකතු වෙලා පුත්‍රයාගේ ශරීරය චිතකයකට නංවල දැන් ගිනි දැල්වල දර කඳක් දවනවා වගේ ශෝක රහිතව සන්තාපයක් රහිතව අනිත්‍ය සංඥාව මෙනෙහි කරමින් හිටගෙන ඉන්නවා වටේ මේ බ්‍රාහ්මණයාගේ පුතා සක්‍රදේව වෙලා ඉපදෙනවා ඒ අපගේ බෝසත්යන් වහන්සේ ඉතින් ඔහු තමන්ගේ පෙර භවය තමා කරපු පුණ්‍ය කර්මය ප්‍රත්‍යක්ෂා කොට ඒ තමාගේ පියාණන් වහන්සේ ඇතුළු අන්‍ය ඥාතීන්ට අනුකම්පා කරමින් බ්‍රාහ්මණ වේශයක් මවාගෙන එතෙන්ට පැමිණෙනවා. පැමිණිලා තමන්ගේ ඥාතීන් ශෝක කරන්නේ නැති බව දැනගෙන මෙන්න මෙහෙම කියනවා. බොහෝ නිගං ධාපේත පින්වත්නි මේ මුවෙක් දවනවද අම්හාකම් මන්සන් දේත චාතෝම්හි මටත් මස් ටිකක් දෙන්න බඩගිනි කියලා කියනවා කිව්වාම නමිගෝ manussෝ බ්‍රාහමන මේ මුවෙක් නෙමේ බ්‍රාහමණය මේ මිනිස්සෙක් කියලා කියනවා එතකොට අහනවා කිං තුම්හාකම් පච්චත්තිකෝ ඒසෝති කෙනෙක්ද නුඹගේ සතුරෙක්ද ඔව් කියලා අහනවා අහවම කියනවා න පච්චත්තිකෝ ඔහු අපේ සතුරෙක් නෙමෙයි උරේ ජාතෝ ඕරසෝ තමන්ගේ උරේ අපේ තියලා හදාගත්ත තමන්ගේම අවුරස තමන්ගේම හැදුන මහා ගුණවන්තෝ තරුණ පුත්තෝ මහා ගුණවන්ත වූ තරුණ පුතා කියලා කියනවා කියනවා කිමත්තං තුම්මේ තථාරූපේ ගුණවති තරුණ පුත්තේ මතේ එන සෝචතා මොන කාරණයක් නිසාද නුඹ එවැනි වූ ගුණවත් වූ තරුණ පුතෙක් මරුණාම ශෝක නොකරන්නේ කියලා ප්‍රශ්නයක් අහනවාම තං සුත්තා බ්‍රාහමනෝ අසෝචන කාරණං කතෙන්තෝ ඒ අහලා ඒ ප්‍රශ්නේ අහලා ඒ බ්‍රාහමණයා ශෝක නොකරන කාරණාව ප්‍රකාශ කරනවා. උරගෝව තචං ජින්නම් හිත්වා ගච්ඡති සංතනු සර්පේ තමන්ගේ හැම විරාපත් වුණාම සර්පෙක් තමන්ගේ හැම දිරාපත් වුණාම ඒක අතහැරලා යනවලු මේ ගහක් අතරින් හෝ වියලි කෝට්ටක් අතරින් හෝ මුලක් අතරින් හෝ ගල් ටිකක් අතරින් හෝ තමන්ගේ හැට්ටයක් ගලවනවා වගේ ශරීරයෙන් තමන්ගේ හැම ගලවලා දාලා යනවලු මොකක් හරි අතරකින් ගිහිල්ලා ඒක අතහැරලා ඒක දිහා බලන්නේවත් නැතුව යනවලු යන්නේ උරගෝව තචං ජින්නම් උරගයක් මෙන් ඒ තමන්ගේ හැම ජීර්ණ තත්ත්වයටපත් වුනහම එය අතහැරලා යන හිතා ගච්ඡති සංතනු. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ආයි ඒ ගැන හිතන්නේවත් නැතුව අතහැරලා දාලා යන උරගයක් වගේ. ඒවං ශරීරයේ නිබ්බෝගේ තේතේ කාලකතේ සති මේ ශරීරය යම්කිසි පුද්ගලෙක් කාලක්‍රියා කරාට පස්සේ මේ ශරීරයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. තේතය කියලා කියන්නේ ආයුෂය උෂ්ණත්වය සිත ආයු උෂ්ම විඥාන කියන තුනම අතහැරෙන පස්සේ මේ ශරීරයෙන් ආයුෂත් නැත්තම් උෂ්මත් නැත්තම් මේ උෂ්ණත්වයක් නැත්තම් රස්නෙත් නැත්තම් ඒකේ තියෙන යම් කිසි රස්නයක් තියෙන එකක් නැත්තම් සිතක් නැත්තම් මේ ශරීරය එතනින් එහාට ප්‍රයෝජනයක් නැහැ. ධෛයමානෝ නජානාති. මේ දැවෙන ශරීරය දන්නේ නැහැ. ඥාතිනම් පරිදේවිතම්. මේ ඥාතීන් අඬනවද කියලා දන්නේවත් නැහැ මේ ශරීරය. ඒ ශරීරය දන්නේ නැහැ. වටේට ඥාතීන් අඬනවද hina වෙනවද කියලාවත් දන්නේ නැහැ. තස්මා ඒතං නරෝදාමි. එනිසා මම නොඅඬ මරණ හේතුයි මම අඬන්නේ නැහැ ඒ නිසා. ගතෝ සෝ තස්ස යාගති ඒ ගිය පුද්ගලයා තමන්ගේ කර්මානුරූපව කොහෙර ගිහිල්ලා තියෙනවා එය අපිට දැන් හිතලා අඳලා වෙනස් කරන්න බෑ. බ්‍රාහ්මණයා මෙන්න මේ විදිහට උත්තර දෙනවා පිටින් ආපු බමුණට. ඊට පස්සේ මේ බ්‍රාහ්මණියකින් අහන ප්‍රශ්නයක්. අම්ම තුයන් සෝමතෝ කිං හෝති? මෑණියනි මේ මරුණ කෙනා තොපගේ කවුද? දස මාසේ කුච්චිනා පරිහරිත්වා තඤ්ඤම් පායත්වා දස මාසයක් උසින් දරාගෙන පරිහරණය කරලා තමාගේ කිරි වලින් පෝෂණය කරලා හත් පාදේ සන්තපෙත්තා අත්පා සතහන් පිටවලා සංවඩ්ඩිතෝ පුත්තු මේ සාමි වර්ධනය කරගත්ත මගේ පුතා ස්වාමීන් ඉතින් අහනවා ඊට පස්සේ බ්‍රාහ්මණයා යදි ඒවං පිතාතාව පුරුෂ භාවේන මා රෝදතු මාතු නාම හදයන් මුදුකම් පියාණන් පුරුෂ භාවය නිසා අඬන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් අම්මගේ හෘදය මෘදුයි. ත්වං කස්මාන රෝදසි. ඉතින් නුමානන් නැත්තේ කියලා අහුවාම මේ උත්තරේ කියනවා අනබ්බිතෝ තතෝ ආගා නානුඤ්ඤාතෝ ඊතෝ ගතෝ ඔහුට මම එන්න කිව්වෙත් නෑ. ඔහු ආවා. ඔහුට මම යන්න කිව්වෙත් නෑ. ඔහු ගියා. යථාගතෝ තථාගතෝ යම් විදියක ආවද ඒ විදියට ගියා. තත්තකා පරිදේවන. ඒ ගැන මොන පරිදේවයක්ද? වචනෙන් කිය කිය හැඬීමක්. ඔහුට මම එන්න කිව්වෙත් නෑ. ඒත් ඔහු ආවා. ඔහුට මම යන්න කිව්වෙත් නෑ. ඒත් ඔහු ගියා. ආපු විදිහටම ගියා නම් ඒ ගැන මොන පරිදේවයක්ද? ශබ්ද නග හැඬීමක්ද? වචන කී කී හැඬීමක්ද කියලා. දයමානෝ නජානාති ඥාතිනම් පරිදේවිතං. දෙවෙන්න. ඔහු දන්නේ ඒ ශරීරය දන්නේ ඥාතීන්ගේ පරිදේවනේ. තස්මා ඒතං නරෝදාමි ගතෝසෝ තස්සයා ගති එනිසා මම ඒ හේතුවෙන් අඬන්නේ ඔහු තමන්ගේ කර්මානුරූප කොහේරි ගිහිල්ලා ඇති. ඊට පස්සේ මෙන්න මේ උත්තරේ අහලා ඒ බ්‍රාහ්මණයා නංගිගෙන් අහනවා. අම්ම තුයන්සෝ කිං හෝති? මෑණියනි නුඹගේ මේ කවුද? බහතාමේ ස්වාමී මගේ සහෝදරයා ස්වාමීනි කියලා කියනවා. අම්ම භගිනියෝ නාම භාතුසු සිනේහා මෑණියනි මේ සහෝදරියෝ සහෝදරයන්ට හරිම ස්නේහවත්. තුන් කස්මාන රෝද නුඹ යඩන්නේ නැත්තේ කියලා වහම මේ උත්තරේ කියනවා. සචේ රෝදේ කිස්ස අසං මම ඇඬුවොත් එම මගේ ඇඟ ඊටාම කුෂ බවටපත් වෙනවා. තත්ත මේ කිං පලංසියා එයින් මට වෙන ප්‍රයෝජනේ මොකක්ද? දැන් මම අඬලා මම කෙට්ටු වුණොත් මැරිච්ච කෙනාට තියෙන ප්‍රයෝජනේ මොකක්ද ඒකේ? එයින් මට වෙන ප්‍රයෝජනේ මොකක්ද? ඥාති මිත්‍ර සුබජ්ජානම් භීයෝ නෝ අරතීසියා මගේ ඥාතීන්ට ඒක කරදරයක් වෙනවා මම අඬලා මම ඒ වගේ දුර්වර්ණ වෙලා කුෂ වෙලා එහෙම වුණොත් මගේ ඥාතීන්ට නොකමැත්තට හේතුවක් වෙනවා මිසක් මේ මැරිච්ච කෙනාට කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම අඬන්නේ නැහැ. මොකද මැරිච්ච කෙනාට ප්‍රයෝජනයක් නැහැ මම ඇඬුවා කියලා. දයමානෝ නජානාති ඥාතීනම් පරිදේවිතං. දැවෙන්නේ ඔහු නොදනි ඒ ඥාතීන්ගේ පරිදේවනාව. තස්මා ඒතං නරෝදාමි ගතෝසෝ තස්සයා ගති. එනිසා මම නොහඬමි ඒ මරණ හේතුවෙන් නොඅඩමි. යන පුද්ගලයා තමන්ගේ කර්මන් රූප ඒ සුසනකට යයි. ඉන්පසුව මේ බ්‍රාහ්මණය අහනවා භාර්යාවගෙන් ඇවිල්ලා අහනවා තුයන් සෝකින් හෝති භත්තාමේ ස්වාමි මගේ ස්වාමියා ස්වාමීනි බද්දේ ඉත්තියෝ නාම බත්තරී සිනේහා හොಂತಿ ප්‍රියාවිය බද්දේ කියලා කියනවා ප්‍රියාවිය ස්ත්‍රීන් නම් තමන්ගේ ස්වාමියාට ඊටාම ප්‍රියයි තස්මින්ච මතේ විදවා අනාථා හොಂತಿ අනිත් එක ඔහු මරණයටපත් වුනහම වැඳගු වෙනවා එයින් අනාථ එහෙම තත්වයකටපත් වෙනවා කස්මාත්වං න රෝදසි කුමක් පින් තොප අඬන්නේ නැද්ද කියලා අහනවා. අහුවාම කියනවා යථාපි තාරකෝ චන්දං ගච්ඡන්ත මනුරෝධ හරියට දරුවෙක් හඳ දැකලා අහසේ හඳ යනවා දැකලා හඳනවලු අනේ මට මගේ රතේට රෝදයක් කරලා අරක දෙන්න කියලා මේ හඳ මට රෝදයක් කරලා දෙන්න කියලා හඳනවලු ඒ දරුවට තේරෙන්නේ නැහැලු ඒක ආකාශයේ ගමන් කරන්නේ ඒ තියෙන ආකාශයේ ඒක ඒ චන්ද්‍රය පල්ලෙහාට ගන්න බෑ කියලා තේරෙන්නේ නැහැලු. එවං සම්පද මේවතං යෝ പ്രേත මනුසෝචති. ඉතින් මෙන්න මේ වගේලු මරිච්ච පුද්ගලයා වෙනුවෙන් ඇඳීම. හඳ ඉල්ලලා අඬනවා වගේ. ඒ කියන්නේ ලබන්න බැරිම දෙයක් ඉල්ලලා අඬනවා වගේ මරිච්ච කෙනෙක් ආපහු එන්න කියලා අඬන එකේ කිසිම තේරුමක් නැහැ. දරුවෙක් තේරුමක් නැති විදියට හඳ ඉట్లලා අඬනවා වගේ කියලා කියලා තියෙනවා. සමහතනක නම් කියලා තියෙනවා දරුවා නම් අඩු ගානේ පේන්න තියෙන දේ ඉල්ලන්නේ මරිච්ච කෙනා වෙනුවෙන් අඬන කෙනා පේන්නත් නැති දෙයක් ඉල්ලන්නේ කියලා. ඒ මොකද හඳ අඩු ගානේ පේන්නවත් තියෙනවා මරුණු පුද්ගලයා පේන්නවත් නැහැ. ඒ වගේ හැඳීමක් ඒක කියලා. ඉතින් මෙතන නම් එහෙම සඳහන් කරලා නැහැ. නමුත් මෙතන කියන්නේ දරුවෙක් හඳ ඉල්ලනවා වගේ ඒ මරණයටපත් වෙච්ච පුද්ගලයා ඉල්ලලා හැඳීම. දයමානෝ නජානාති ඥාතිනම් පරිදේවිතං. දැවෙන විට ඔහු දන්නේ නැහැ ඥාතීන්ගේ පරිදේවනාව. ඒ නිසා මම ඒ වෙනුවෙන් නොහඬමි. තස්මා ඒතං නරෝදාමි ගතෝ සෝතස්සයා ගති. ඔහු කර්මාන් රූපව කොහේ හරි යම් තැනක ඉපදෙනු ඇති. එහෙම ඇහුවට පස්සේ ඒ බ්‍රාහමණය අහනවා දාසියකින් අම්ම තුයන් සෝකින් හොති. මෑණියනි මේ නුඹේ ඔහු කවුද? අයියෝ මේ ස්වාමී මාගේ ආරණ වහන්සේ මගේ ස්වාමියා ස්වාමීනි කියලා. යදි එවං තේන ත්වං පෝතෙත්තා වෙය්‍යවච්ඡං කාර්තා භවිස්සසී තස්මා මඤ්ඤේ සුමුත්තාහං තේනාති නරෝදසි. එහෙනම් ඔබට කරදර කරලා පෙළලා වැඩ කරගන්න ඇති. ඒ නිසා මම යන්තම් මිදුණා. මනාවකට මම දැන් මිදුණා කියලා හිතලා වෙන්න ඇති මේ අඬන්න ඇත්තේ. ඒ තරම් වැඩ ගන්න ඇති කියලා කියනවා. සාමි මාමං ඒවං අවච. සාමීනි එසේ නොකියෝ න චේතං අනුච්චවිකං මෙයට මේ මේ කාරණයට නැත්තම් ඔහුට ඒ නුසුදුසු එහෙම කතා කරන්නේ අතිවිය කන්ති මෙත්තානුද්දයා සම්පන්නෝ අතිශයින්ම ශාන්තිය නැකෙන ඉවසීම මෙත්තා මෛත්‍රිය අනුද්දයා අනුකම්පාව සහිත යුක්තවාදී කතා කළ යුතු දේම කතා කරන එහෙම නැත්නම් කතා කළ යුතු දේ කතා කරන මයිහං අයිය පුත්තෝ මාගේ ස්වාමියා උරේ සංවඩ පුත්තෝ වියාහෝසි මගේ පපුවේ තියාගෙන වර්ධනය කරපු පුතෙක් වගේ එනිකව සානවා කස්මාන රෝදසි එහෙනම් නොමඩන්නේ කියලා කිව්වම කියනවා යථාපි බ්‍රහ්මේ උදුකුම්භෝ භින්නෝ අපටිසන්ධියෝ බ්‍රාහ්මණය යම්සේ මේ පන් කලයක් බිඳුනහම ආයි නැවත සංදි කරන්න බෑ එකට හා කරන්න බෑ එවං සම්පද මේ වේතං යෝ පේත මනුසෝචති යමෙක් මරිච්ච පුද්ගලයෙක් වෙනුවෙන් අඬනවා නම් ඒ බිඳුණු පන්කලයක් නැවත සංදි කරලා දෙන්නේ නැත්තම් යථා තත්ත්වයට පත් කරලා දෙන්න කියලා අඬනවා වගේ මෙන්න මෙවැනි උපමාවක් තියෙනවා. දයමානෝ නජානාති ඥාතිනම් පරිදේවිතා. ඒ දෙවෙන්නේ ඔහු නොදනි ඥාතින්ගේ පරිදේවනාව. තස්මා ඒතං නරෝදාමි ගතෝ සෝතස්ස යාගති එනිසා මම ඒ හේතුයෙන් නොහඬමි. ඔහු තමාගේ කර්මානුරූපව යම් තැනක යන්න ඇති. ශක්‍ර දෙවියෝ ඔවුන්ගේ කතා අහලා සතුටටපත් වෙලා ප්‍රකාශ කරනවා සම්මදේව තුම්හෙහි මරණස්සති භාවිතා මනාකොට තුප විසින් මරණ අනුස්සතිය භාවිතා කරලා තියෙනවා. ඊතෝපට්ඨාය මෙතෙන් පටන් න තුම්හෙහි කසි ආදී කරන කිච්ඡං අත්ථි මෙතෙන් පටන් නුඹලාට මේ ගෝවිතන් ආදී කාර්යභාරයක් නැහැ කියලා තේසං ගේහං සත්තරතන භරිතං කත්වා ඔවුන්ගේ ගේය සත්තරතනෙන් පුරවලා අපමත්තා දානං දේත අප්‍රමාදීව දන් දෙව් සීලං රක්ඛත සිල් රකිව් උපෝසත කම්මං කරෝත උපෝසත සීලය රකිව් ආදී ඕවදිත්වා අවවාදදී අත්තානංච තේසං නිවේදෙත්වා තමා කවුද කියලා ඔවුන්ට දන්වලා සකට්ඨානමේව ගතෝ සකීය ස්ථානයටම ගියා දිව්‍ය ලෝකෙටම තාවතින්සේටම ගියා තේපි බ්‍රාහමනාදයෝ දානානි පුඤ්ඤානි කරොන්තෝ යවතායුකං තත්තා දේව ලෝකේ උපජ්ජින්සු ඉතින් මේ බ්‍රාහමනාදී ඉතුරු ජනතාවත් ඩම්පින් කරලා යම්තා කෞෂේද ඒතා ඉඳලා දෙව් ලෝකෙ ඉපදුනා සත්තා ඉමං ජාතකං ආහාරිත්වා තස්ස උපාසකස්ස ශෝකසල්ලං සමුද්ධරිත්වා උපරි සත්‍යානි ප්‍රකාශේසි සාසුන් වහන්සේ මේ ජාතකය ගෙන හරපා ඒ උපාසකයාගේ ශෝක උල් උදුරවා ඊට උඩින් ආර්ය සත්‍ය ප්‍රකාශ කළා සත්‍ය පරියෝසානේ උපාසකෝ සෝතාපට්ටි ඵලේ පතික්ඛීති මේ සත්‍ය දේශනාව අවසානයේහි ඒ උපාසකයා සෝවාන් ඵලෙහි පිහිටියා. උරග പ്രേතවත්තු වර්ණනාව. කුද්දක නිකාය പ്രേතවත්තු පාළි. සාදු සාදු සාදු